නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු පංචක්කන්දී සාසවතු පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිගබති පංචන්නං කන්දානං නිරෝධෝ අනාසවන් නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හැමතැනෙකම ඇති කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රථමයෙන් මේ ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය තේරුම් ගන්නේ නැතුව අපි අපේ ජීවිතය අරගෙන ගියොත් ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගන්නේ නැතුව අපේ මනසට ගෝචර කරගන්නේ නැතුව අපි අපේ ජීවිතය අරගෙන ගියොත් මහා විනාශයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඇයි මේ ලෝකය කෙරෙහි ලෝභ, දේශ, මෝහ වර්ධනය වෙලා ඒවා හින්දා බොහෝ පාපයන් රැස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකින්ද මේකේ තියෙන ඇත්ත తত্ত্বය අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ ලෝකය කියලා කියද්දී මේ ලෝකය කියන්නේ බඹයක් විතර වෙච්ච මේ ශරීරයයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා ලෝකේ ලෝකේ කියද්දී බඹයක් විතර වෙච්ච ශරීරය තේරුම් ගන්න ලෝකෙම තේරුම් ගත්තාය කියලා දේශනා කරා. එතකොට මේ ශරීරයේ බඹයක් විතර වෙච්ච ශරීරය කියලා කියන්නේ මෙන්න මේ පංචස්කන්ධයයි. එතකොට පංචස්කන්ධය එහි යථාභූත ස්වરૂපේ අවබෝධ කරගත යුතුව තියෙනවා. ඒ කියන්නේ අපි අපි ගැන දන්නේ කියන එකයි. අපි අපේ ජීවිතය නිවැරදිව තේරුම් ගන්නවා ගන්න නම් අපි අපි දිහාවට හරියටම හැරිලා බලන්න ඕනේ. මම මුලින්ම මතක් කරනවා රිද රිදෙන දෙයක් පටන් ගන්නවට කවුරුත් කැමතිද? තුවාලයක් හදනවට කැමතිද? නෑ. නේද? එතකොට ශරීරයේ අපි හිතමු අතක් කැඩෙනවට කකුලක් කැඩෙනවම එක දිගට රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේ දෙයක් හට ගන්නවට කවුරුත් කැමතිද? අනේ මට රිදෙන දෙයක් හටගත්තේ නෑනේ තාම කියලා. හරිද? සිදෙන දෙයක් තාම හටගත්තේ නැහනේ කියලා එහෙම කාට හරි බලාපොරොත්තුවක් තියෙනවද දන්නේ නැහැ. පිච්චෙන දෙයක් ආරම්භ වෙනවට කවුරුත් කැමතිද? නැහැ. නේද? වෙන කෙනෙක් පිච්චෙනවා දකින්න කැමතිද? නැහැ. නේද? සිදෙන දෙයක්, පිච්චෙන දෙයක් ඒ මොකකටවත් අපේ ඇති කැමැත්ත නැහැ. එහෙම නේද? ඔව්. එතකොට අන්න ඒ වගේ නමුත් පහනට යන පළගැටියාගේ ස්වභාවය මොකද්ද? එයා පහනට යන්නේ පහනට ගියාම පහන් දැල්ල වැදුනහම එයා පිච්චෙනවා. නමුත් එයා පහනටම යනවා. ඉතින් එයාට රිදුම් පටන් ගන්නවා ඒකේ. පිච්චීම් පටන් ගන්නවා ඒකේ. ඉතින් ඒකට එයා කැමැත්තෙන්ද යන්නේ එතකොට? එහෙනම් ඇයි එයා යන්නේ? පිච්චෙනවා රිදෙනවා රිදෙන්න පටන් රිදෙන දෙයක් පටන් ගන්නවා පිච්චෙන දෙයක් පටන් ගන්නවා කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ආන් එහෙම දන්නවනම් කවදාකවත් පළඟැටියා ඒ පැත්තට යන්නේ නැහැ. අන්න ඒ වගේ පින්නත් අපි බලන්න අපේ ජීවිතය අරගෙන අපි බොහෝම හොඳින් ඉන්නවා. හ්ම්. බලන්න පුංචි කාලේ ළමයි මල් වගේ. ඒකට ලොකු ප්‍රශ්න නැහැ. නේද? මම මෙහෙම අහන්නම් අවුරුදු 17ක 17ක් 18ක් විතර වුණාම අපේ ගෙදර ඉන්න දරුවාගේ සමහර වෙලාවට අපි අත්දැකලා තියෙනවා එකපාරටම කල්පනා කරන්න පටන් ගන්නවා. පැත්තට වෙලා ඉන්න පටන් ගන්නවා. සෙල්ලම් කරපෙන්න සෙල්ලම් කරන්නේ නැහැ. නටපෙන්න නටන්නේ නැහැ. දඟලපෙන්න දඟලන්නේ නැහැ. විනෝදයෙන් වගේ නිකන් කෙලිදෙලෙන් වාසය කරපෙන්නා එකපාරට වෙනස් වෙලා. පැත්තකට වෙලා කල්පනා කරනවා, වැඩියෙන් වැඩියෙන් කල්පනා කරනවා. අන්න එහෙම වෙනකොට නිකන් මූණත් ටිකක් හොඳ නෑ වගේ. එහෙම වුණාම අපි මොකද ළමයා ගැන හිතන්නේ? අසනීපයක් කියලා හිතන්නේ. ශාරීරික අසනීපයක් කියලාද? නෑ නෑ. දැනගන්නවා දෙමාපියෝ මොකක් හරි අන්න පාටලැවිල්ලක් ඇති කරගෙන මොකාකාරි පටලැවිල්ලක් ඇති කරගෙන වෙන්න ඕනේ, හොයන්න ඕනේ කියලා. ඒ කියන්නේ බැඳීමක් ඇති කරගෙන කියලා කොහාට හරි. නේද? එහෙමද නැද්ද? ඒ කියන්නේ මේ බැඳීම ඇති වුණාට ඇති වුණ ගමන් මොකද වෙන්නේ? එයාට හරි අපහසුකම් ඇති වෙනවා. පිච්චීම් ඇති වෙනවා. දැවීම් ඇති වෙනවා. දෙමව්පියන්ට හිතුවක්කාර වෙනවා. නේද? ඒ හැම දෙයක්ම පැත්තකින් තියලා එයාව අපි හොඳටම දන්නවා නේද? Taman අපි දන්නවා Tamanගේ පැත්තෙන් Taman හොයලා බැලුවොත් බැඳීමක් එක්ක පින්වත්නි රත් වීම, දැවීම, පිච්චීම ඇති වෙනවද නැද්ද? නේද? හැම දෙයක් ගැනම මම කියන්නේ ජීවිතයක් ගැන විතරක් නෙවෙයි. අජීවී දෙයක් ගැන කෑමක් ගැන හරිද? පාරේ යනකොට කෑමක් දැක්කහම ඒ කෑම අවශ්‍යයි කියලා දැනුණොත් දැවීම් පිච්චීම් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. නේද? අතුලාන්ත අපහසුකම් දැනෙනවා. එතකොට ඒ හැම දෙයකින්ම හැම දෙයකින්ම අපි දන්නවා නැවත අපිට මේ පංච උපාදානස්කන්ධයට අදාළව මේ ලෝකයේ තියෙන දේවල් ගත්තහම ඒ දේවල් නිසාවෙන් අපි ඒ දේවල් සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා භාවිතා කරවුවොත් හොඳයි ප්‍රියයි කියලා හොඳම දේ කියලා භාවිතා කරොත් නැවත නැවත යෙදුනොත් අභිනන්දනය කළොත් හිතෙන් සතුටු වුණොත් නැවත නැවත මොකද වෙන්නේ? ඒවා නැතුව බැරි තත්යකට පත් වෙනවා. අන්තිමට ඒවා නැති වෙනකොට මොකද වෙන්නේ? හරියට දුක් ඇති වෙනවා. මේ ලෝකයේ තියෙන කිසිමම කිසි දෙයක් මට ඕන හැටියට තියාගන්න දෙහෙම පුළුවන්කම තියනවාද මේ ලෝකයේ තියෙන කිසිමම කිසි දෙයක් මට ඕන හැටියට තියාගන්න පුළුවන්කම තියනවාද වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන්කම තියනවාද එහෙනම් මම මොනවා හරි දෙයක් එක්ක බැඳීමක් ඇති වුණා කියන එකේ තේරුම ඒක වෙනස් වෙනවා එහෙනම් දුකටපත් වෙනවමද නැද්ද නේද එහෙනම් මේ මේ මගේ වශයෙන් හෝ අනුන්ගේ වශයෙන් හෝ තියෙනා වූ පංචස්කන්ධය හරිද පංචස්කන්ධය අපිට ආශ්‍රව උපද්දවනවා කියන්නේ ඒකයි ඒවා නැවත නැවත ඒ වාගේ යෙදුනොත් නැවත නැවත නැවත නැවත ඒවා අභිනන්දනය කළොත් මොකද වෙන්නේ ආශ්‍රවයන් උපදින ආශ්‍රවයන් කියන්නේ නැතුව බැරි වෙනකොට ධන ගතිය එන. දැවිලි, තැවිලි, පිච්චිලි වගේ දැවිලි, තැවිලි සහිතව උපදනා වූ අවශ්‍යතාවය. දැක්ක දේවල් නැවත අහන්න ඕනේ, දැකින්න ඕනේ, අහපු දේවල් නැවත අහන්න ඕනේ, විඳපු දේවල් ආයෙ විඳින්න ඕනේ කියලා නැත්තම් රිදෙන රිදලා තියෙනව නේද? මෙච්චර කාලයක් දැක්ක දරුවා එක දවසක් දකින්න නැතුව ඉන්නකොට අමාරුකම් ඇති වෙනවා. මෙච්චර කාලයක් අහපු ගීතයක් එක දවසක් අහන්න නැති වෙනකොට අපහසුකම් ඇති වෙනවා. කොච්චරවත් කාපු කෑමක් දවස් ගාණක් කන්න නැති වෙනකොට කන්න නැතිට කියන්නේ බඩගිනි හින්දා නෙවෙයි ඒ කෑම කන්න නැති වෙනකොට වෙන වැඩ පිළිනේවා තියෙනවා එහෙනම් පාර යනකොට මොන හරි කෑමක් දැක්කහම ඈත තියනවා දැක්කොත් අන්න මේක ඇතුලෙන් අපේ කෑවේ නෑ කන්න මොන ආයතරයක් අර කියලා අන්න නේද ඇතුලාන්තයෙන් අපහසුකම් රිදීම් දැවීම් පිච්චීම් ඇති වෙනවා එතකොට අන්න ඒ දැවීම් පිච්චීම් රිදීම් ඇති වෙන ස්වභාවය මේ පංච උපාදාන ස්කන්ධෙහි තියෙනවා එතකොට මම මේවා අරගෙන සුවයි සුවයි සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා අරගෙන ඒවා අභිනන්දනය කිරීමෙන් වෙන්නේ මොකද්ද? රිදෙන දෙයක් හදා ගන්නවා. නේද? අපි ගොඩාක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් ජීවිතේ අපි තුමු මුණුපුරෙක් කියලා. මුණුපුරා පිළිසිඳ ගන්නත් පෙර ඒ මුණුපුරා පිළිබඳව කිසිම කිසි රිදීමක් දැවීමක් පිච්චීමක් මතක් වෙනකොට අපහසු ගතියක් එහෙම තිබ්බද? තිබ්බද? අපි ආදරය කරන කෙනෙක් දකින්න පෙර අපි දැනට අපිට ආදරය කරන අය හින්දා රිදෙනවා. හරිද? එහෙම කෙනෙක් දකින්න පෙර ජීවිතේ පළවෙනි වතාවට දකින්න පෙර මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එහෙනම් දැක්කට පස්සේ දැක්කා දැකලා නැවත හැරි හැරි බැලුවා නැවත හැරි හැරි බැලුවා නැවත බැලුවා නැවත බැලුවා අන්තිමට මොකද වුනේ නොදැක ඉන්න බැරි තත්යකට පත් වෙනවා නොඅසා නොවිඳ ඉන්න බැරි තත්යකට පත් වෙනවා එහෙනම් මේ ලෝකයේ තියෙන මේ පංච උපාදානස්කන්ධය මම ආය ආය ආය ආය ආය සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා ඒකෙම ඒකෙම ඒකෙම යෙදුනොත් ඒක සුව වශයෙන්, සුබ වශයෙන්, මధుර වශයෙන්, ප්‍රිය වශයෙන් අරගෙන මගේ හිත ඒකෙම රැඳුනොත් මොකද වෙන්නේ? දැවිලි, තැවිලි, පිච්චිලි සහිත ආශ්‍රවයන් උපදිනවා. දැවිලි සහිත, පිච්චිලි සහිත ආශ්‍රවයන් උපදිනවා. හරි. එහෙනම් මොකක් වගේ දැනෙන්න ඕනද පංච උපාදානස්කන්ධය අපිට? අලුතෙන් නේද රිදෙන දෙයක් නේද අර පොඩි කාලේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න යද්දී නේද හපේ බෑ කියන්නේ අන්න ඒ වගේ තමයි නේද තුවාලයක් කරගන්න යනවා වාගේ ගුටි ගන්න යනවා වාගේ අතපය කඩලා දාන මම් පහරන සොරුන්ට අහු වෙනවා වාගේ ගිනි ගොඩකට ඇදලා දානවා වාගේ ගිනි ගොඩකට ඇදලා දාන්න ඇදලා දානවා වාගේ දැනෙන්න ඕනේ මට මේ ආශ්‍රවයන් කවදා හරි අපි නිවන් දකින්නම් අපේ මනස පංචපාදානස්කන්ධයේ විශේෂයි අන්න ඒ වගේ වෙන්න ඕනේ හරිද? අපේ මනස පංච පාදානස්කන්ධය વિશેහි අන්න ඒ වගේ හඳුනා ගැනීමක් ඇති වෙන්න ඕනේ. මම දැනට දින දෙකක විතර කියපු ඉස්සලා කියපු කාරණාවක් ආය පොඩ්ඩක් මතක් කරන්නම් මේ මොකද මේක හොඳයි කියලා හිතෙනවා මට මේ වෙනස් වීම මානසික වෙනස් වීම සිද්ධ වෙන්න ඕනේ කියලා. මතකද අපි පංච උපාදාන ස්කන්ධය වදකයෝය කියලා මෙනෙහි කරා මතකද? ඒ මෙනෙහි කරන විදිහ. ඒ වෙලාවේ අපිට හොඳටම තේරුණා මේ ශරීරය වදයක්. වදකෙක් වද දෙනවා වාගේ. මේ වේදනාව වදකෙක් වාගේ. මේ සංඥාව වදකෙක් වාගේ. මේ සංස්කාරය වදකෙක් වාගේ. කියන්නේ පුළුවන් තරම් වද දෙනවා අපිට. ඉන්න දෙන්නේ නැත්තරම් වද දෙනවා. මේ විඥානය වදකෙක් වාගේ මට පුළුවන් තරම් දුක්ගිනේ ඇති කරන ස්වභාවයක් තියෙනවා කියලා මතක් කරා මතකද? කාව හරි වදකාගාරයකට දැම්ම කියන්නේ. අලංගි වදකාගාරයකට දැම්ම කවුරු හරි. වදකාගාරයකට දැම්ම ගමන් අපි මෙහි හරි සන්තෝෂයෙන් ප්‍රිය සම්භාෂණ එහෙම දානවාද? එහෙම සිතුවිල්ලක්වත් එනවද අපිට? නැහැ. ඊට පස්සේ අපි අපි කැමති කෙනෙක්ව අරගෙන ගිහලා දැන් වදකාගාරයකට දාලා පුදුම වද ගොඩක් දීලා කරලා දැන් අවුරුද්දක් ගියා. හරියටම අවුරුද්දක් පිරෙන දවස. එදාටත් ලොකු උත්සවයක් තියලා නේද? අනේ මෙයාව වදකාගාරයට දාලා දැන් අවුරුද්දයි කියලා ලොකු උත්සවයක් එහෙම තියනවාද? මෙයා වදකාගාරයේ අවුරුදු 50ක් හිටියා. අද ඉතිපන්දම් 50ක් නිවන්න ඕනේ කියලා. තේරෙනවද මේ පරිටිපන්දම් කතාව කියනකොට තේරෙන්නේ නැති මොකද්ද මේ කියන්නේ? නේ? කෙනෙක් මේ ලෝකෙට බිහි වෙනවා කියන්නේ මොකද්ද? වදකාගාරයකට වැටුණා වාගේ ඒ වෙලාවෙ ඉඳලා යාට පුදුම වැඩ ගොඩක් තියෙනවා. නේද? පුදුම වැඩ කොටක් තියෙන්නේ මව් තමන්ගේ මව් කිරි ටිකක් දුන්න ගමන් මොකද වෙන්නේ? කිරි රසයට ඇලෙනවා. ඇලිච්ච වෙලාවෙ ඉඳන් එයා එක දිගට කිරි උලන්න ඕනේ. එයාට හරියට වැඩ. ආපු ගමන් ඉඳන් වැඩ. හ්ම්. ඒක නැවැත්තුවොත් වේදනාව නැති වෙලා යනවා. ඉතින් අපිට ලැබිලා තියෙන වේදනාව එහෙමයි කොන්දේසි සහිතවයි මේ වේදනාව අපිට හම්බෙලා තියෙන්නේ. නේද? සැප වේදනාව ඔහෙට දෙන්නේ ඔහෙ මේ දේවල් මට දෙන්න ඕනේ. එහෙමයි මේ ස්වභාව ධර්ම අපිට කියලා තියෙන්නේ. ඉතින් අපේ වැඩේ මොකද? හැමතැනම දුවදුව සැප වේදනා වලට අදාළ දේවල් එකතු කරනවා. නේද? අතීත සංඥා ඇවිල්ලා මට පුළුවන් තරම් වද දෙනවා. ඉතින් ඒ වගේ අර බලන්න වදකාගාරයකට කෙනෙක්ව දානවා කියන තැන ඇතිවෙන හැඟීමක් තියෙනවා. නේද? අන්න ඒ වගේ ඈත තියෙන ගිනි ගොඩකට ගිනි ගොඩක් දැකලා මට බය උපදිනවා. පස්සෙන් පන්නගෙන අලියෙක් දැකලා බය උපදිනවා කියන එක එක විදිහක් ඈත තියෙන ගිනි ගොඩක් දැකලා බය උපදිනවා කියන එක එක විදිහක්. මොකද මේ දෙකේ වෙනස? පස්සෙන් පන්නගෙන අලියාගෙන් බේරෙන්න අමාරුයි. මොකද එයා පස්සෙන් පන්නගෙන. නේද? ඈත තියෙන ගිනි ගොඩ ගිනි ගොඩ දැකලා ඒ ගිනි ගොඩින්ද මට හානියක් වෙන්නේ මගේ වැරද්දක් වුණොත්. මම ගිනි ගොඩට පැන්නොත්. නැත්නම් කාව හරි මාව ඇදගෙන ගිහලා දැම්මොත්. එහෙනම් ඒක මට නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. ඒ බය දෙක දෙකක්. එතකොට පංච උපාදානස්කන්ධය දැනෙන්න ඕනේ අන්න ඒ වගේ. ඈත තියෙන මහා භයානක ගිනි ගොඩක් දැක්කහම වැටුනොත් රිදෙනවා. වැටුනොත් පිච්චෙනවා. අන්න ඒ වගේ සංකල්පයක් අපේ సంతාණයෙන් හැම නිමේෂයකම නැගෙන්න ඕනේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඉතින් හිතලා බලන්න ඕනේ ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි මේ සංකල්පය හැදෙන්නේ. මම මේ වෙනකොට දරුවෝ හින්දා, ගෙවල් හින්දා, ඉඩම් හින්දා, යාන වාහන හින්දා, ඇඳුම් පැළඳුම් හින්දා, කෑම බීම හින්දා මාව රත් වෙන ගතියක් තියෙනවද නැද්ද? නැති වුණොත් පිච්චෙන ගතියක් තියෙනවද නැද්ද? ඒවා කල්වර මගෙන් අයින් කරන්න හැදුවොත් එහෙම මාව කිපෙන නේද? යස්සයා යස්සනී වගේ වෙන ගතිය තියෙනවද නැද්ද? නේද? මට සැප උපදින දේවල් මගෙන් පොඩ්ඩක් අයින් කරන්න හැදුවොත් මොකද වෙන්නේ? මේ ලෝකේ මම මහා කලබලයෙන් මං කුමන කලබලයෙන්ද ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ මං නලිය නලිය ඉන්නේ හැම වෙලේම නලිය නලිය ඉන්නේ නේ මොකද මේ පංච උපාදානස්කන්ධය ඇද බැලගත්ත හින්දා මගේ ජීවිතේට ඒක අල්ලලා කුදලලා නේද කෑල්ලක් හපාගත්ත හින්දා ගින්දර හපාගත්තා වගේ අපි කෑල්ල කපාගෙන ආතාරේ නෑ නෑ අහම නෙවෙයි. නේද කොටසක් කපාගෙන ඉන්නේ මගේ කියලා. මගේ ශරීරය, මගේ මගේ ජීවිතය සහ මගේ ආදරය කරන අය, මගේ ගෙවල්, මගේ ඉදුම් හිටුම් ආදිය කියලා මේ ලෝකයේ තියෙන ඒවායින් කොටසක් සම්පූර්ණ වශයෙන් වෙන් කරගෙන මම මොකද කරේ මේ කෑල්ල හපාගෙන ඉන්න. ඒ කෑල්ල නැති වෙනකොට දුක් ඇති වෙනවා. නේද? හපාගෙන ඉන්නවා කියලා කිව්වේ නේද? තදින් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ මේක හින්දා රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා මේක අතහරිනකම්ම එහෙමයි. එතකොට නුවණ තියෙන අයට පංච උපාදානස්කන්ධය ගැන අන්න ඒ විදිහට දැනෙන්න ඕනේ. ආශ්‍රව උපද්දවනවා. හරිද? ආශ්‍රව උපද්දවනවා. අන්න ඒක දැනෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ආශ්‍රව උපද්දවනවා. එතකොට පංච පාදානස්කන්ධයෙන් වෙනස් වීම පංච පාදානස්කන්ධයේ Nirodha අනාසවං ආශ්‍රව උපද්දවන්නේ නැහැ. එතකොට ආශ්‍රව හින්දා පින්නත්නි අපි හරි පීඩිත ජීවිතයක් ගෙවන්නේ. මොහොතකට හිතලා බලන්න. මොනවා හරි දෙයක් තියෙනවද නැද්ද? හුස්ම ඇද ඇදින්න මම හැමදාම කියන්නේ. හැමෝටම හැමෝටම මොකක් හරි එකක් තියෙනවා. කී කීඳ නේද? ඇතුළ රත් වෙනකොට මම ඔකට කියන්නේ එහෙම කරනවාට කියන්නේ අර එන්ජිම රත් වෙනවට සයිලන්සරයක් දාලා තියෙන. හිතේ අපේ හුස්ම ටික කියන්නේ මේක කූල් කරන එකක් සයිලන්සර් එකක් කියලා. ඒ වගේ හ්ම් කියලා අදලා දානවා ඒ වුණත් නිමෙන්නේ නැහැ. නේද? මේක නිමෙන්නේ නැහැ. ඒක නිමන්න බෑ. ඔය රත් කරගත්තොත් නේද? රත් වෙන දැවෙන විදියට හදාගත්තොත් නිවා ගන්න නිවා ගන්න බෑ පිටත්. ඉතින් ඒක නිවා ගන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට පංච උපාදානස්කන්ධයෙන්ම අයින් වෙන්න ඕනේ. ඇති වෙලා තියෙන උපාදාන නැති කරගන්නත් ඕනේ නැහැ. අලුතින් උපාදාන ඇති වෙන්නේ නැති විදිහට අපේ මනස්කාරය සකස් කරගන්නත් ඕනේ. ඇති වෙලා තියෙන උපාදාන නැති කරගන්නත් ඕනේ. අලුතෙන් කිසිදු උපාදානයක් ඇති නොවන විදිහට අපේ මනස්කාරය සකස් කරගන්නත් ඕනේ. අන්න එහෙම සකස් කරගත්තොත් තමයි පින්වත්නි අපිට නිවන් දකින්න පුළුවන්. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් වෙන නිවන් දකින්න ඕන කියලා. පීඩනයක් දැනෙන හැම වෙලාවෙම මේක මතක් වෙන්න ඕන. අඩුම තරමින් එතකොටම මතක් වෙන්න ඕන. බලන්න අපි කියනවා අහවලා හරි හිතුවක්කාරයි එයාව වැඩි ආශ්‍රය කරන්න එපා. එයාගේ අසත්පුරුෂ ගතිගුණ තියෙනවා කියලා. එතකොට අපි හිතන්නේ නැතුව එයාව ආශ්‍රය කරනවා. අන්තිමට අපිට හොඳට තේරෙනවා අසත්පුරුෂකම්. සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. අඩුම ගානේ යාගේ අසත්පුරුෂකම් ඉස්මතු වෙලා යද්දිවක්වත් අපිට මතක් වෙන්න ඕනද නැද්ද මේ අසත්පුරුෂයෙක් කියලා? නේද? කවුරු හරි කියලා කියලා අපිට අපිට දෙමව්පිය අරවා දීලා තියෙනවා කියලා හිතන්න දරුවෙකුට. අහවල් අය ආශ්‍රය කරන්න එපා. යා පාප මිත්‍රයෙක්, යා අසත්පුරුෂයෙක් කියලා කියනවා. ඉතින් අපි කියන දේ අහන්න නැතුව එක දිගට යාව ආශ්‍රය කරනවා. ඒතකොට අඩුම ගානේ යාගේ අසත්පුරුෂ ගති ඉස්මතු වෙලා ඇවිල්ලා මට මටම හානි කරනවා, මට රිදවනවා. අන්නේ මට රිදවන වෙලාවෙවත් අඩුම ගානේ අනේ අපේ අම්මා අපේ තාත්තා මගේ වැඩිහිටියෝ මට මෙයාව ආශ්‍රය කරන්න එපා කිව්වේ මෙන්න මේ ගතිගුණ හින්දා තමයි කියලා මට අඩුම ගානේ එතකොටවත් තේරෙන්න ඕනද නැද්ද? ඒක අනිවාර්යෙන් තේරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය ආශ්‍රව සහිතයි කියලා. පංච උපාදානස්කන්ධය නිසා පංච උපාදානස්කන්ධය ආශ්‍රව උපද්දවනවා ආශ්‍රවයන් ඇති කරනවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ දැවිලි දැවිලි පිච්චිලි ඇති කරනවා කියලා. අඩුම ගානේ දැවෙන පිච්චෙන වෙලාවට ඔක්කොත් ඕක මතක් වෙනවා අපිව ඇතුලාන්ත දැවීම් වලට ඇතුලාන්ත පිච්චීම් වලට ලක් වෙනවා. දැන් ඒක හොඳට තේරෙනව නේද? එහෙම වෙනවනේ. නේද? එහෙම වෙනවා මං කැමති දේවල් මගේ ජීවිතයට එකතු වෙලා තියෙන දේවල් මගෙන් පොඩ්ඩ එහෙම වෙනකොට මට අපේ බෑ ඉන්න බෑ නේද? ඇතුලාන්ත දැවිලි පිච්චිලියක් වෙනවා. අන්න එතකොටවත් අඩුම ගානේ මට මතක් වෙනවා නේද? මේක තමයි බුදුහාමුදුරු දේශනා කරලා තිබ්බේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක තමයි මට හොඳ පාඩම. මේක තමයි මේක තමයි දුක කියන්නේ. මේක තමයි ආශ්‍රවය කියන්නේ. මේ දැවෙන්නේ දැන්, මේ පිච්චෙන්නේ දැන්. නේද? එක තැනකට වෙලාවක්වත් එක තැනකට තනියම ඉන්න බෑ මතක් වෙනකොට ඉන්න අමාරුයි. මතක් වෙනකොට ඉන්න අමාරුයි. ඉතින් හැල්මේ දුවන්න ඕන දුවන්න බැරි තැන් වල සමහරවල් තියෙන්නේ සමහර දේවල්. නේද? ඉතින් හරිය දුකක් විඳිනවා. තමන්ගේ දරුවෝ අපි හිතමුකෝ විදේශ රටවල් වලට ගිහිල්ලා අවුරුදු ගාණකින් දකින්න නැහැ. මෙයා මේ අවුරුදු 3 4 විඳෝ විඳෝ ඉන්නවා නම් අරේ අර කට්ටිය උඩ පිණුම් ගගා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. නේද මුණු පුරුත් හදාගෙන ඔහෙ ඉන්නවා ෂෝක් එකට කාලා බීලා නාලා ඇඳලා එහෙ ඉන්නවා. මෙයා මෙහෙ නේද තනියම තනියම දැවි දැවි පිච්චි පිච්චි ඉන්නවනම් මොන අහවල් දෙයක්ද? මොකටද එහෙම? නේද? ඒක මේ පිටරට යන්න ඕනේ නැහැ සමහර ඇත්තෝ නේද? සමහර දෙමාපියන්ගෙන් නැත්නම් ආදරය කරපු අයගෙන් ඈත් වෙලා ඒ කටිය සන්තෝෂයෙන් ඉන්නවා. ඈත් වුණා කියලා සමහර අය මරණකම්ම දුකෙන් ඉන්නවා. ඒ ආශ්‍රවය. එතකොටවත් අඩුම ගන්න තේරෙන්න ඕනේ. මේක තමයි ඕක තමයි මට බුදුරජාන් වහන්සේ දේශනා කරේ. මේක අල්ලන්න එපා කියලා. මේක භයානකයි කියලා. පින්නන්නේ මේ පශ්චාත්තාපය ඒ ප්‍රාර්ථනාව ඒ අතුලාන්ත තල්ලුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තමන්ගේ සසර ජීවිතය විශාල ව්‍යසනයකටපත් වෙන්න හේතු වෙන දෙයක්. හරිද? එතකොට කෙනෙක් කියයි හාමුදුරුවෝ දන්නේ නැහැනේ මන්නේ දන්නේ මකට තියෙන දුක. හාමුදුරුවෝ නම් කියන්න හරි ලේසි. නේද? ඇත්ත බුදුරජාණන් වහන්සේ ඒ දුක් දැනගත්ත හින්දායි ඒ දුක් නැති කරන ක්‍රමයක් දේශනා කරේ. ඒ අනුව අපි නොදැනගෙන නෙවෙයි, නොතේරි නෙවෙයි මේ කියන්නේ. හරි. මේක තියාගෙන විඳෝ විඳෝ ඉන්න ඕනේ නැහැ. මේක අයින් කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරිද? මේ ලෝකයේ අපූර්වට ජීවත් වෙන්න ලොකු පෞරුෂයකින් ජීවත් වෙන්න පුළුවන් අපිට මේ ආශ්‍රව නැත්තම්. ආශ්‍රව අඩු නම්. ඇයි? ආශ්‍රවයෙන් හින්දා මොකද වෙලා තියෙන්නේ? අපි ඔයිට කලින් කතා කරා වගේ දුක්ඛතෝ නැත්තම් දුකටපත් වෙලා ආදීනවතෝ දුප්පත් භාවයටපත් වෙලා නේද මොකද්ද ඒ දුප්පත්කම ඇතුළ පිච්චෙන හින්දා ඇතුළ දැවෙන හින්දා නැතුව බැරි වෙහින්දා සමහර දේවල් මේ ලෝකෙ මට නැතුව බෑ දරුවෝ නැතුව බෑ ආදරය කරන අය නැතුව බෑ දැන් ඒ කට්ටිය නැතුව ජීවත් වෙන්නත් බෑ වගේ වෙලා ඉතින් ඒ කට්ටිය ඉදිරියේ මම හැම වෙලේම බැල මෙහෙවරකම් කරන මිහිකාරයෙක් වාගේ නැත්තම් හැම වෙලෙම යමක් ඉල්ලන දුගී මගී යාචකෙක් වාගේ මම නේද? ඔක්කොම වැඩ තියදී ඕන දෙයක් කිව්වොත් ආ මොන්නව නැත්තම් මේක කරලා තමයි ඔක්කොම කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඒකකින් බැලවෙනවාකම් කරන මෙහෙකාරයෙක් වාගේ කියලා. ඒ විතරක් නෙවෙයි යාචකයෙක් වාගේ හැම වෙලෙම අනේ මට කරුණාවෙන් සලකන්න මට ආදරෙන් කතා කරන්න මගෙන් ඈත් වෙන්න එපා නේද ඒ වගේ අතුලාන්ත අයදීමක් මොකටද අපි කාගෙන්වත් එහෙම අයදින්නේ මේ හිත දුකටපත් වෙනවා සමහර අය හින්දා දැවෙනවා පිච්චෙනවා ඒකින්ද ඒ කටට කියනවා අපි ඈත් වෙන්න එපා දවසකට එක සැරයක්වත් පේන්න ඉන්න ඕනේ නේද අරවා මේවා කියලා මේ කිසි දෙයක් මට එපා මට මට පේන්න ඉන්න මට හොඳින් කතා කරන්න මට සැර කරන්න එපා ඔය වගේ ආදරයෙන් ඉන්න කියලා ආයාචනය කරන්න වෙලා මෙන්න මේ ආශ්‍රයෙන් හින්දා හදාගත්ත වැරද්ද කවුද හදාගත්තේ මේකේ මගේ වැරද්ද හින්දා මේ පිච්චෙන්නේ දැවෙන්නේ අනිත් අයගේ වැරද්ද හින්දා නෙවෙයි අද උපාදාන වෙච්ච නැති කෙනෙක් දඟලවුවට කෑ ගැහුවට විකාර කරාට මාව දැවෙන්නේ පිච්චෙන්නේ නැහැ මට උපාදාන වෙච්ච කෙනෙක් දඟලවුවොත් කෑ ගැහුවොත් විකාර කරොත් මට ගොඩක් දැවිලි පිච්චිලා තියෙනවා. නේද? එහෙනම් කාගේද වැරද්ද? මෙතනයි හදන්න ඕනේ. Tamanගේ මනසයි සකස් කරන්න ඕනේ. ඒකින්ද තියෙන ආශ්‍රව නැති කරගන්නත් නැති ආශ්‍රව ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් අපි වැඩපිළිවෙල ආරම්භ කෙරෙන්නේ මේක ආශ්‍රවයන් හින්දා සිද්ධ වෙන දෙයයි කියලා හොඳින් තේරුනොත් විතරයි පින්නත්. හරිද? ආශ්‍රවයන් හේතුවෙන් සිද්ධ වෙන දෙයක් මේක මේක මගේ වැරද්දක් මාව අමාරු වැටෙනවාය මම මොකටද මේ ලෝකයේ ශෝකයකට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මේ දැවිලි පිච්චිලි හදාගෙන අනුන්ට බදු දීලා වගේ මේ හිත වෙන කොහෙවත් ඇදලා දාලා දැන් ගන්න බැරුව කරනවා හ්ම් අපරාධේ මගේ සතුට මම වෙන කෙනෙක් මත රඳාපවතින විදිහට මගේ හිත සකස් කරගත්තේ වරදට මං හැමදාම පීඩාවෙන් ඉඳලා හැමදාම දැවෙන්න පිච්චෙන්න වෙලා. ඉතින් අන්න ඒ தত্ত্বය තේරුම් අරගෙන අපේ ජීවිතය අපි සුවපත්භාවයට ඉතා සුවපත්භාවයට පත් කරගන්න ඕනේ. ඒකට අපිට මේ ආශ්‍රවය පිළිබඳව හොඳට දැනෙන්න ඕනේ කොහොමද මේකට නම් මම අත තියන්නේ මේකට නම් මම අරමුණු කරන්නේ මේ මේ කිසිම දෙයකට අපේ හිත අපිට පණිවිඩයක් දෙන්න මේ ඔය කියන ටික හොඳට මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම පංච රූප අරගෙන වේදනා අරගෙන සංඥා සංකාර විඥාන අරගෙන වෙන වෙන වශයෙන් හොඳින් හොඳින් අපි මම ගොඩාක් ඒ පිළිබඳව කලින් සාකච්ඡා කරා මේ පහ වෙන් කරගන්න විදිහ ඒකින් තමයි මේ දවස් ටික අපි එහෙම ගොඩක් කතා කරන්නේ නැහැ නමුත් වෙන වෙන වශයෙන් අරගෙන මේ හැම දෙයක්ින්දම නේද රූපින්දා දැවිලි තැවිලි පිච්චිලි ඇති වෙනවද නැද්ද ඇති වෙනවා වේදනා ඒත් එහෙම නේද අතීතයේ වින්දා වූ සැප වේදනාව මට නැවත විඳින්න බැරි වෙයි කියලා නේද? දැවිලි පිච්චිලි ඇති වෙනවා. අතීතයේ වින්දා වූ දුක් වේදනාව නැවත විඳින්න වෙයි කියලා දැවිලි පිච්චිලි ඇති වෙනවා. හරි ගැටලුව ඒක මම ඊයේත් මතක් කරා. මේ බලන්න. අතීතයේ වින්ද සැප වේදනා හින්දා වර්තමානයේ ඇති වෙන්නේ සැප වේදනාද දුක් වේදනාද මගේ මනසේ. අතීතයේ වින්ද සැප වේදනා මතක් වෙද්දී දැන් ඇති වෙන්නේ දැන් අපි මොන හරි දෙයක් මතක් වුණාම අපිට මේ බලන්නකෝ කවුරුහරි මම කනට ගැහුවා දවස් තුනකට විතර ඉස්සෙල්ලා. හරිද? මට රිදුනා. දුක් වේදනාවක් නේ. දැන් මතක් වෙනවා. මතක් වෙනකොට ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? දුක් වේදනාව. ඒ දුක් වේදනාව අතීතද වර්තමානද? වර්තමාන. මේ මෙතන මෙතන හටගත්තේ දැන්. නේද? මගේ මනස හේතු කොටගෙන මනෝ සම්පස්සජය අරක මතක් කරලා දුක් වේදනාවක් ඇති වුණා. හරිද? එහෙනම් අතීතයේ දුක් වේදනාවක් මට ලැබුණාද? එහෙනම් දැන් ඇති වෙන්නේ ඒක හේතු වෙලා හටගන්නේ දුක් වේදනාවක්. හරිද? අතීතයේදී දින කීපයකට ඉස්සෙල්ලා ඉතාලම ආදරෙන් මගේ ඔළුව අත ගෑව කවුරුහත්. මං කැමති කෙනෙක් මගේ මගේ ඔළුව අත ගාලා මාව මාව සැලසුවා. හරිද? දැන් ඒක මතක් වෙද්දී මට ඇති වෙන්නේ දැන් එයා නැහැ. නැත්තම් ඒක මේ වෙලාවේ ඒක මට නැහැ. එහෙනම් දැන් එතකොට මට මට ඒක මතක් වෙනකොට ඇති වෙන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාව නේද? ඇයි දැන් නැන්නේ? නේද? එතකොට අතීතයේ සැප වේදනාවක් ඇති වුණා නම් මොන හරි හේතුවක් ඒක හේතු වෙලත් ඇති වෙන්නේ දුක් වේදනාවක්. අතීතයේ දුක් වේදනාවක් ඇති වුණා නම් මොන හරි හේතුවක් වුණා ඒකේ හේතු වෙලත් ඇති වෙන්නේ දුක් වේදනාවක්. එතකොට මොකද කරන්නේ? තේරෙනව නේද? ඒ කියන්නේ මේ ජීවිතේ අපි මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ගෙවන ජීවිතේ හරීම විකාර ගතියක් තියෙනවා. ඒක දුක් එකතු වෙන එකක්. නේද? කොහෙන් ගියත් එහෙමයි. මම හැමදාම අහන්නේ දරුවෝ හින්දා දුක් විඳලා තියෙනවද නැද්ද? විඳිනවද නැද්ද? විඳිනවා. දරුවෝ නැති වුණොත් දරුවෝ හින්දා දුකයි නම් දරුවෝ නැති කරනවා. දරුවෝ නැති වුණොත් ඊටත් වැඩි දුකයි. එහෙනම් හිතියත් දුකයි. රස්සාව හින්දා දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. රස්සාව නැති වුණොත් ආ ඒකත් දුකයි. විවාහයෙන් හින්දා දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. හොඳයි ඒක නැති වුණොත් එතකොට දැන් මොකද්ද කියන්නේ? තිබ්බත් දුකයි. ඕ පංච උපාදානස්කන්ධය හැටි. කොහොම එකක් තමයි අපි අල්ලන් ඉන්නේ. කොහොමද දුකයි කියන එකක් අල්ලන් ඉන්නේ. තිබ්බත් නේ තිබිලත් බෑ නැතුවත් බෑ. තිබිලත් බෑ නැතුවත් බෑ. ආන් එහෙම එකක් තමයි අපිට මේක තේරුන්නේ නැහැ. ඒ තමයි ආශ්‍රවයන්ගේ ස්වභාවය. නේද? පංච උපාදානස්කන්ධයේ දුක් උපදවනවා. ආශ්‍රව උපදවනවා. හරි එක සැරයක් අල්ලගත්තොත් ආය නැති ආය නැති වුණොත් විශාල ගැටලුවක් ඒක. ඉතින් අන්න ඒ ටික තේරුම් ගත්ත කෙනා මේක නම් හරියන්නේ නැහැ. හරි මේක නම් හරියන්නේ නෑ කියලා හොඳින් හොඳින් මේ පංච උපාදානස්කන්ධය හින්දා අපිට ලැබෙන සතුටක් තියෙනවා ඒ සතුට රබර් බෝලේ පොලේ ගහනවා වගේ සතුටක් රබර් බෝලේ පොලෝ පැත්තට ගහපු ගමන් අනිත් පැත්තට උඩ එනවා ඒ වගේ යම් සතුටක් ලබන්නේද ඒ සතුටත් එක්කම දරුණුතර වේදනාවක් ඇති වෙනවා පරිසම් කරගන්න ඕනේ නවත්ත ගන්න ඕනේ වෙනස් වෙන්න දෙන්න තු තියාගන්න ඕනේ කියලා හරි. එතකොට අන්න ඒ වගේ පින්වත්නි ඒ වගේ අපි මේක ගැන හොඳින් හොඳින් හොඳින් හොඳින් මෙනෙහි කරොත් ආශ්‍රව සහිතයි මේක දැවිලි පිච්චිලි ඇති වෙන එකක් කියලා හොඳින් මෙනෙහි කරොත් අන්න ඒ මෙනෙහි කිරීම නිසා අපිට ඔන්න ඔය හැඟීම ප්‍රබල වෙනවා හරිද මේක නම් හරියන්නේ නැහැ කියන හැඟීම ප්‍රබල වෙනවා හරි මම මේ මෙහෙම කියන්නම් සාමාන්‍ය ජීවිතයේ අපිට මොනවා හරි සිතුවිල්ලක් ඇති වුනහම ඒ කියන්නේ මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වෙනකොට මේක හොඳට තේරුම් ගන්න ඕන අපි හැමදාම කියන එක අපිටමකෝ අපිට හිතෙනවා මම බොරුවක් කියලා කාහර රවට්ටන්න ඕනේ කියලා. ඒ වගේම ආයෙ හිතෙනවා අනේ නෑ පව් එහෙම රවට්ටන්න හොඳ නෑ කියලා දෙකක් හිතෙනවා. ওই වගේ එක එක ළඟ හැඟීම් දෙකක් ඇති වෙනවා. එක්කෙනෙක්ම ගැන. කෝකද ක්‍රියාත්මක වෙන්නේ? බොරු කියලා අහවලා රවට්ටන්න ඕනේ කියලාත් මට හිතෙනවා නෑ අනේ නෑ නෑ හොඳ නෑ ඒක හොඳ නෑ රවට්ටන්න හොඳ නෑ කියලා දෙක ඒ විදිහට හිතෙනවා කෝකද ක්‍රියාත්මක වෙන්නේ උදේට අපි වෙනස් තවත් උදාහරණයක් ගමු ඔය ඩිලේස් එක මට කොහරි යන්න ඕනේ කියලා හිතෙනවා උදේම හරි ආයෙ හිතෙනවා බෑ කියලා ආයෙ හිතෙනවා නෑ නෑ එක්ක යනවා ඕනේ කියලා ආයෙ හිතෙනවා නෑ මට බෑ අද නම් බෑ අද යන්නේ නෑ කියලා ඔය විදිහට යන්නත් ඕනේ යන්නත් බෑ කියලා දෙකක් හිතනකොට කොහොමද වෙන්නේ අන්තිමට? කඹයක් දෙපැත්තට අදිනවා කට්ටි දෙකක් එකතු වෙලා. කොයි පැත්තටද කඹය අදින්නේ? අන්න දැන් තේරෙනවා. හයියෙන් අදින පැත්තටයි. නේද? ආන් ඒ කඹය අදිනවා වගේ තමයි ජීවිතේ හුඟා දේවල් කරන්න ගියාම සිතුවිලි දෙකක් ඇති වෙනවා. කරනවද නැද්ද? කරනවද නැද්ද කියලා. කෙරෙන්නේ කොහොමද? ප්‍රබල එක. ප්‍රබල වෙන සිතුවිල්ල. සිතුවිල්ලක් ප්‍රබල වෙන්නේ මොනවා කරපුවාමද? යම් සිතුවිල්ලක් ප්‍රබල කරගන්න නම් මොනවා කරන්න ඕනද? මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ සිතුවිල්ල ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරා. දැන් ආදරයෙන් මෙනෙහි කරන්න ගත්තොත් ආදරය වැඩි වෙනවා. ආන් ප්‍රබල වෙනවා කියන්නේ ඒක. තරහෙන් මෙනෙහි කරන්න ගත්තොත් තරහ වැඩි වෙනවා. ඊර්ෂියාවෙන් මෙනෙහි කරන්න ගත්තොත් ඊර්ෂියාව වැඩි වෙනවා. අන්න ඒ වගේ දැන් පංච උපාදානස්කන්ධය ගැන අපිට හැඟීම් දෙකක් තියෙනවා. එකක් තමයි සැපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි. අනිත් එක තමයි මොන දැන් අපි කියලා දුන්න එක ආශ්‍රව සහිතයි. දැවිලි පිච්චිලි ඇති වෙනවා. අම්මෝ අදවත් තියන්න හොඳ නෑ කියලා දෙකක් තියෙනවා දැන්. දැන් ගෙදර ගියාට පස්සේ කෝක ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ. කෑම දකින්නකොට, සින්දු ඇහෙනකොට, දරුවෝ දකින්නකොට කෝක ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ. අම්මෝ ගින්දර වගේ පිච්චෙයි නේද පිච්චෙන තත්ත්වයටපත් වෙනවා මේවා නම් මේවාත් එක්ක තියෙන බැඳීම් ගලවන්න ඕනේ කියලා අදහස එයිද නැත්තම් හොඳයි සුවයි සුන්දරයි මధుරයි කියලා වෙනදා වගේ නැලී ගැලී දීද දෙකම වෙන්න පුළුවන් නේද වෙන්නේ කොහකද වැඩියෙන් ඒ ඒ දේවල් වලට තියෙන බැඳීම ඇලීම අවිද්‍යාව අපේ වැඩි නම් අන්න යන්නෙම අර පැත්තට. හරිද? හොඳයි මේ හැඟීම වැඩි නම් මේක මුළු සංසාරෙම විනාශ කරන එකක්. මගේ මරණ මොහොතේ මට කවුරුවක්වත් එන්නේ නැහැ මාව බේරගන්න. කිසි කෙනෙක් ලෑස්ති නැහැ මාව බේරගන්න යන්න. මගේ දරුවන්ටවත් මගේ ධනයට බලයට කිසිම දෙයකට මාව බේරගන්න දෙන්න බෑ. එහෙනම් මම මගේ සිත සකස් කරගන්න ඕනේ. මොකද අන්තිමට තනියම විඳවන්නේ මම. අන්න ඒ හැඟීම ප්‍රබල නම් දරුවෝ දැක්ක ගමන් ගින්දරක් දැක්ක වගේ දාලා දුවනවද? නෑ නෑ දරුවෝ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දරුවෝ නම් ප්‍රශ්නේ පින්නත් නේ ප්‍රශ්නේ දරුවෝ නම් කමක් නෑ දාලා දුවම හරියනවා. ප්‍රශ්නේ දරුවෝ නෙවෙයි. ප්‍රශ්නේ මොකද්ද? ඒ අය කෙරෙහි තියනා වූ බැඳීමයි. හරිද? ප්‍රශ්නේ gedara නම් gedara දාලා ගියාට ගැටලුවක් නෑ. ප්‍රශ්නේ තියන්නේ ඒක නෙවෙයි. ඒවා ගැන තියෙන මගේ හිතේ තියෙන බැඳීමයි. දැන් ප්‍රශ්නේ යම්කිසි වස්තුවක් නම් ඒ වස්තුව නැති වෙනකොට නැති වෙනකොට අපේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. මම කිව්වේ දරුවෝ නම් ප්‍රශ්නේ දරුවෝ නැති වෙනකොට ප්‍රශ්නේ විසඳෙන්න ඕන. ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. නේද? ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඇතුලෙන් තියෙන බැඳීම. අන්න ඒක අයින් කර ගැනීමේ අභිලාෂය තමන්ගේ සිත ওই විදිහට හොඳට සකස් වෙන්න ඕනේ. හිත හොඳට සකස් වුණාට පස්සේ කොහොමද පංච උපාදානස්කන්ධයේ ගිනි ගොලක් වගේ කියලා හිත සකස් වුණාම අපේ පින්නක් නේ මොකද වෙන්නේ අන්න ඒ තැනත්තාට පංච උපාදානස්කන්ධයේ හිත ඇලෙන්නේ නැතුව යනවා වෙනද වගේ හිත අරමුණු කරන ගින්දර අරමුණු කරන හිත නෑ ටික ටික ටික ටික ටික ටික මේ හිත ඒකෙන් අයින් වෙන්න පටන් ගන්නවා වැඩි අරමුණු වෙන්නේ නෑ ටික ටික අඩු වෙනවා මොකද මේක මහා භයානක දෙයක් කියලා අන්න එතකොට දැනට තියෙන නොසන්සුන්කම අඩු වෙනවා. නොසන්සුන්කම අඩු වෙනකොට හිත ශාන්ත භාවයට පත් වෙනවා. ටික ටික අර දැන් වගේ හැම තැනම දුවන ගතිය අඩු වෙලා යනවා. එක එක එක එක දේවල් වලට දුවන ගතිය. කියපු වචන කියන් බලාපොරොත්තු වෙන දේවල් ඒ බලාපොරොත්තු අයින් වෙලා ගිහලා එක්තරා එක්තරා ශාන්ත භාවයකට පත් වෙනවා. අන්න ඒ ශාන්ත භාවය ඒ පංචපාදානස්කන්ධයෙන් අත මෙදෙනකොට ණයක් අරගෙන තිබිලා ඒක ගෙවලා දැම්මා වාගේ හිරේ විලංගුවේ ළඟලා ඉඳලා අයින් වුණා වාගේ රෝගයක් හැදලා ඉඳලා හොඳ වුණා වාගේ මෙහෙකාරකමකට අහු වෙලා ඉඳලා හොඳ වුණා වාගේ හරිද කාන්තාරක යන කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වාගේ විශාල මොකද්ද උපදින්නේ සතුටක් උපදිනවා හිතේ හරිද ආංගේ සතුට අත්ින්දනං කලින් කාපු කෑමක් තියෙනවා ඒ කෑම දැක්කහම ඒ කෑමටයි හැම වෙලෙම හිත ඇලෙන්නේ. රස කෑමක් කෑවා. ඊට වැඩිය ගොඩාක් රස කෑමක් පස්සේ හම්බුණා කන්න. දැන් කෑම දෙකම තියලා තියෙනවා. ඊළඟ දවසේ බලනකොට ගොඩාක් රස කෑමක් කාලා තියෙනවා. දැන් හිත හැම වෙලෙම අරමුණු කරන්නේ කොයි එකද? ගොඩාක් රස කෑම. ඒ වගේ සාමිත සතුට ලැබුව ඇත්තන්ට යම් දවසක ඔය විදිහට මේ ලැබෙන ශාන්ත ස්වභාවයෙන් හින්දා නිරාමිස සතුටක් වින්දානම් එයාගේ හිත ඊට පස්සේ අරමුණු කරන්න පටන් ගන්නෙ මොකද්ද? මෙන්න මේ නිර්ාමිස සතුටයි. හරි මේ විදිහට එයාගේ හිත ශාන්ත ස්වභාවයටපත් වෙනවා. අන්න ඒකට කියනවා මේ පංච පාදානස්කන්ධයෙන් අයින් වෙලා ලබන්නා වූ ශාන්ත ස්වභාවය පංච පාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවා. ගැලවිලා ලැබෙන ශාන්ත ස්වභාවයට කියනවා අනුලෝම අනුලෝමික ශාන්ති අනුලෝමිකං කන්තිං කියලා කියනවා. ඒකයි අර සඳහන් කරේ පංචස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඒ විදිහට සඳහන් කරා පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පරිලබති කියලා දේශනා කරේ කලින්. මේ 40 දීම අනුලෝමික ශාන්තිය ලැබෙනවාය කියලා. එතකොට පංච පංචපාදානස්කන්ධය ආශ්‍රව සහිතයි නිවන අනාශ්‍රවයි ආශ්‍රව රහිතයි. එතකොට අපේ හිත මේ ඔක්කොගෙන්ම බැහැර වෙලා අන්නර නිවන අවබෝධ කිරීම සඳහා පෙළඹෙනවා නිවන අනාශ්‍රවයි කියලා මහා හැඟීමක් අපේ හිත තුළ දැනෙනකොට මේ තැවිලි දැවිලි පිච්චිලි ඇති වෙන්නේ නැහැ කියලා දැනෙනකොට පින්නත් නේ අපිට මොකද වෙන්නේ මාර්ග හිත උපදවන්න හේතු වෙනවා අන්න ඒ සිතුවිල්ල අංග 8ම එවැනි தත්ත්වයකට පත් වෙනකොට අංග 8ම වර්ධනය වෙලා ලෝකෝත්තර සිත් පහළ වෙනවා ඒකයි කිව්වේ සම්මත්ත නියාමං ඔක්කොම තියෙයි කියලා හරි ඉතින් මෙන්න මේ විදිහට අපේ මේ ආශ්‍රව සහිතයි කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන හරියට මෙනෙහි කරලා මේ ජීවිතයේ ඇත්ත తත්වය අවබෝධ කරගෙන අපිට පුළුවන්කම තියෙනවා බුදුජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සූපත් භාවයටපත් වෙන්න. ඒක කරන්න පුළුවන් දෙයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් තමයි කටකිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අත්න් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා එවැනි ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා මේ අතන වෙනින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති